සම්බිදානං උපඤ්ඤත්තං අංසාතං යනුදමෝ මාතාපිතු උපත්තානං අන්තානං ධම්මචාරිණං සක්ඛං යානි සේවේත පන්දිතෝ අඤ්ඤෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජතේ සිවං කී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පන්විත සංයත්ත සූත්‍රයේ ගාථා දෙකයි මේ තියෙන්නේ. පන්විත සංයත්ත සූත්‍රය සංයුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙන සූත්‍රයක්. මේ සඳහන් වෙනවා කරුණු තුනක්. දානං විත්තේ සම්මිත සංයත්තං උසස්කෘත සංයත්තං. අම්බඤ්ඤා විත්තේ සම්මිත සංයත්තා සක්කුලිත සංයත්තා. මහතා පිටුනම් විත්තේ උසස්ථානං සම්මිත සංයත්තං සක්කුලිත සංයත්තං. ඉමාං කෝ භික්ඛවේ තීනි සම්මිත පඤ්ඤාත්තානි කප්පුරිත පඤ්ඤාත්තානි මේ තමයි වෙන සූත්‍රයේ දේශනාවේ මහණෙනි බුදු කාසේ බුදු මකරහා සංජිතෝත්තමයන් කප්පුරිතෝත්තමයන් අනුගමනය කරන ලද පනවන ලද ධර්මතා තුනක් ඇත ඒ පමණ ධර්මතා තුනක් අනිත්‍යගිය එක කෞරුජාව දෙක මෞඛ්‍යයන් වශයෙන් කියන තුනේ ඒ තමයි සංගති සංයත කස්තුරිත සංයත ධර්මතාවය. මේ ලෝකයේ පරිත්‍රාමයේ කුරුදු කියන්නේ මහ බෝසතාණන් වහන්සේලා. මහ බෝසතාණන් වහන්සේලා අනුවම මේ දුර්ගතාණන් වහන්සේද ආවත බෝසතාණන් වහන්සේලා ආදී මේ කනුගමනය කරනවා. යම් කෙනෙක් කෙසේ පරිත්‍රාමයේ කුරුදු කරනවා නම් ඒ අයතද සම්දිස්සේ කස්තුරිත බාධපත් වෙනවා. එනිසා මේ ධර්ම ශ්‍රාවන්ත කියනවා පඬිත් සංඥාත් සත්පුරුෂ සංඥාත්. ඉතින් පඤ්ඤාති කියලා කියන්නේ අනුගමනය කරන ලද. දසංඛාවෙන් වර්ණා කරන ලද, දේශනා කරන ලද, කුරුදු කරන ලද කියලා තේරුම පඤ්ඤාති කියන වචෙන් කියනවා. ඒකවල දැන් මෙහිදී මේ ආකාරයෙන් හඳුන්වනවා සාධි දානං උත්තරඥාත්ත. සත්පුරුෂෝත්තමයන් දෙකින් දානයේ හෙවත් පරිත්‍යාගයේ කුරුදු කරගත්තා. අහිංසා සංයමෝකනෝ අහිංසාවයි සීල සංවරයයි ආත්ම ධර්මයෙන් තියෙන කර්ම තුනෙන් යුක්ත වූ කර්මජාලද අමෘතෝත්යෙන් අසුරතෝත්යෙන් අනුගමනය කරගත්තා. මාතා පිතු උපස්ථානං මෞඛ්‍යන් නුවතන් කිරීමත් සංයුක්තව සමත අසුරතෝත්යෙන් අනුගමනය කරගත්තා. සංඛානං භ්‍රමචාරිණං සංඛානං ආත්ම සංඛාන කාන්ත වාද පමුණවා ගන්නා ලද බුදුසසුනේ බුදුමහරහතන් වහන්සේලාගේද භ්‍රමචාරිණං ශ්‍රේෂ්ඨ කර්යාවස්න උතුමන්ගේදී චාරිත්‍ර තුනක් සතං ඒතානි ධානානි මේ තුන සතුරුයන්ට අයිති යානු කුද්දේත පඬිතු මේ අනුගමනය කරන්නාද දැනවතේ කියනවා අරියෝ නිදුදෝතේ කෙනෙක් වෙනවා. සතර සම්පන්නෝ ඥාන සම්පන්න කෙනෙක් වෙනවා. ඒ ලෝකං භවිතේ විමං ඒ සත්තුත්‍යෝ එවාගේ මේ පඬිතුයෝ ලොව වාසය කරන තුරු සතවත් ලෝකයක් භජනය කරන ඇසුරු කරනවා ලෝකයෙන් ඈතර වූ සාර්ථක නිවනක් පත් වෙනවා. ඒ කියන ආකාරයෙන් කෙටි තේරියේ එමෙතුවට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ සංගීත ශාස්ත්‍රීය සංඛ්‍යාවක් ලැබෙනවා. උන්වහන්සේලා ධම් දෙන ආකාර සහක් තියෙනවා. අන්තිමාන විච්ඡේ සප්පුරිත දානානි කතමාන් තනතේ. සාධාය දානන් දීති. සත්‍යයන් දානන් දීති. ආලේන දානන් දීති. අනංගේ සිතිස්ලෝ දානන් දීති. සත්තානංච පරං සමුපහස්ස දානන්දේති. ඉමානි කෝ භික්ඛවේ පංච චක්කුලස දානානි. මහණෙනි සත්‍යයේ බුදු මහරහත් කලසුරු ප්‍රතාගමයන් බෝධිසම්භාර කුලන පන්නිත්වෝ සියල් සත්තුරතෝ සියන් පුරුදු කළ පරිත්‍යාග ක්‍රම පහක් වේවා. අනන්නේ මේ කුක්ඛදානන්දේති සමෝපල අගහ ගන්නා වූ නුවන් සහ සද්ධාමේ යතෝ දානේ දෙනවා සත්‍යච්ඡන් දානන්නේති කවුරුන් සමප්‍රයෝගෝ සියාසින් දානේ පිළිදමනවා. ආනින දානන්නේති සුදුසු කල්ලි දානේ පිළිදමනවා. අනන්‍යකේ චේතන දානන්නේති දාන වස්තුව ගැන දෙකක්වත් ආසාව තබා නොගෙන දානේ දෙනවා. සත්‍යනන්ති පරණ අනුපාති දානන්නේති අනන් නොකලී අනුන්නතනාසෙවත් දෙහින් ගද දාන වස්තුවෙන් දානේ දෙනවා. මෙන්න මේ දාන ක්‍රම පහ සාකුරුතෝත්තමයන් සංගිතෝත්තමයන් පුරුදු කර ගන්නා ලද දැනි මේවාට කියනවා සාකුරුත රාගය කියලා. ඊටවන පළවෙනි එක ශ්‍රද්ධාවෙන් සංගීන. බුද්ධෝත්පාද කාලයේ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳව සිතාව ප්‍රතිපදා පිළිබඳව යම් පැහැදීමක් පිළිගැනීමක් කියනවා නම් මේක ශ්‍රද්ධාව. මේ විදිහේ ශ්‍රද්ධාව පිළිවෙත් ආස්තියේ පිටවගෙන අනේදී විශේෂාවේ තත්ත්වයක් තියෙනවා ලෞකික වශයෙන්. සංකාය කෝපන දිස්කේ දානං දක්වා යත්‍ය සත්‍යදානං විපාකෝ නිබ්බත්ති. අද්වචෝ සමා ධනෝ මහා භෝගෝ අහිරූපෝ තෝති පාතාදකෝ සමාවේ වන්න කුපදසා සමන්නාගතු මෙන්න මේ ලක්ෂණ පහළ වෙනවා. සාධාරණ දානානිසංස පිළිගන්නා ආදායෙන් දුවන්නේ දානේ කිරින්නේ නිසා යම් භාවයක විපාක ලැබෙතොත් ධනේ මාර්ගය වෙනවා මාර්ග භෝග සම්පන්න ලබනවා විශිෂ්ට රූප සම්පත් ලබනවා අභිරූපෝ විශිෂ්ට රූප සම්පත් ලබනවා ආකාරිකෝ තහදීන් වෙනවන රූප සම්පත් ලබනවා පරමාවේ වන්නෝක්තරකය සමන්නාගතු මනුෂ්‍ය ජීවිතයක තවත් උසස්ම වර්ණ සෞන්දර්යයක් ලබනවා මේක තමයි සත්‍යානින් කියන්නේ ආනිසංසය ශරීර වර්ණ සංපස් ලැබෙන පින්කම් කියන අහක්. එකක් ශ්‍රද්ධාවෙන් දන් දීම. එකක් සීලයේ පිහිටුදව ආරක්ෂා කිරීම. එකක් මනුෂ්‍යත් නම් හැමදේනේ පින්කම. අනික මල් පූජාව, යන වර්ණ පූජාව. අනිත් එක තමයි ඊවර වස්ත්‍ර පරිස්කාර පූජාව. එවාගෙම මේ කියන අන්තස් වගේම මෛත්‍රී භාවනාව. මේ කරුණු අනුව රූප සම්පන්න ලබන්නේ තියෙනවා. අල්පසවයෙන් මේ ලැබෙන රූප සම්පන්න තමන්ගේ ජීවෝ කිනිතේවත් ලෝකයේ දුක්ඛාවගේ පිළිගැනීම කිනිතේ කියනවා පමණක් නෙමෙයි. ඉන් මාන්‍යයක් සංකාරකව ඇති කර නොගෙන දාන සීල භාවනාදී සිතල් ස්වයංීව සිද්ධ කරලා භවතරණේ කුසමඟ පර නිවන් සුව සාදා ගැනීම සුපිරිත් වේනවා. දෙවෙනි කාරණේ තමයි සාකච්ඡ දානේ. සකලපත දන් දීම. සකලපත දන් දීම කියන්නේ ප්‍රතිඥාඥයන් වහන්සේලාට පරිභෝග කරන්න සුදුසු හැටින් කුසතරු දේවල් සෝදානම් කර ගන්නවා. අනුන් වශයෙන් නෙමේ තමන් වශයෙන් පූජා කරනවා. ගෞරවයෙන් යද නමස්කාරයෙන් පූජා කරනවා. ඒක තමයි චිත්තේ කර්තවා දානන්දේ, සහස්‍රා දානන්දේ කියන්නේ ආගමන චිත්ත සම්බන්ධයේ ඒකේ ලක්ෂණ ඇටේට ගෞරව සංයුක්ත සියාපි ආනිසංස දක්නා නුවන් යුතු දානෙ දෙන්නේ සත්‍යක්ෂ දානයයි. සත්‍යක්ෂ දානය ආනිසංසනේ යප්පයක්ෂ දක්නා නම් කවි පාපෝ දුක්ඛති අද්වෝචෝ දිමාදනෝ මහා රෝගෝ යේතිත්තේ වන්ති පුස්සාතිවා ධාරාතිවා ආසාතිවා තේසාතිවා කම්මකරාතිවා හේති සුසු සම්පි සෝතං කෝදහන්ති අඤ්ඤා චිත්තං පච්චතිති අපක්කොට සංගීම නිසා යම් භවයක විපාක ලැබෙතොත් භායෙන් ධාන්‍යෙන් භෝගයෙන් ආධේ මම භෝග සංපල් ලැබනවා සම්දක් නෙමි අනන්‍ය අමුදරුවක් මේක හේවි කතාවක් මේක දස්සන් කරුවන් ආදී පිරිවර ජනතාව බොහොම සිල්වත්, ගුණවත්, ධනවත්, සුවචි සුවිනීත කීකරුවය බාටපත් වෙනවා. මේ තමයි සතර පොදුකම් කියන්නේ ලෞකික වශයෙන් ලැබෙන ආනිසංසය. අනිවාර්යයෙන් සුවචි සුවිනීත කීකරු පිරිසක් ඉන්නවා නම් විශ්වාසවන්තව සමාත සුවසේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්න පහසුවක් වෙනවා. අනබින් ඥානයෙන් මාර්ගතර කිරෙමින් සමාධි වල සාගා ගැනීමට උපනිශ්‍රේ වෙනවා. කිහිමේ කාර්යය කාර්යන දානංගේ කිසිදු කාර්ය දානංගේ ක්‍රම පහක් තියෙනවා. ආදාර සුබ දානෙ, අනික දානෙ, විරාග දානෙ, දුර්භික්ෂ දානෙ සහ දවසක් දානෙ කියලා. ආගන්තුක වශයෙන් වෙන සංජාත දෙන දානෙ කාලික දානයක්. ආගන්තුක සංජාත දෙන දානෙ කාලික දානයක්. ගිලන් වූ භික්ෂුව කරගෙන දානෙ කාලික දානයක්. දුර්භික්ෂ අවස්ථාවකදී වර්ධින් යන අවස්ථාව දෙන දානෙ කාලික දානයක්. අසං උපේන තත්වයෙන් දේශින් අර්ථක දානීය කියන කරුණු දානයක්. මේ කාමික දාන කිසිම හැමදාම නොදැනෙන දරින් ඒක හිතේ සත්‍යයක් දරනවා. කාමික සංඛ්‍යාව හිතේස වශයෙන් පවතිනවා. කාමේන කෝපන හිච්ඡේ දානං දක්ඛ යක්ඛයත් තස්සදානං සේපාකෝ නිබ්බත්ති අද්දෝච හෝති මහා ධනෝ මහා භෝගෝ ආදතාච සත්තා සතුරා හොಂತಿ ආයත ආන පින්කමේ ආනිසංසයන් භවයක ලැබෙනවා නම් මුකුළු පිටතන ධර්මයෙන් දානෙන් ආදී වෙන මහා භෝධ සම්පන්න ලබනවා සම්දස්නේ අවශ්‍යදී අවශ්‍ය වේලාවට ලැබීමේ භාග්‍යවත් වෙනවා මෙන්න විශේෂයි දුකදානුගාන් ජිනවන්ත ඕන ඕන රුවන් මැලි චෛත්‍ය රාජාන් වහන්සේ දුර නැගීමට මහජනයාට කිසි කාන්දයක් නොවන ලෙස එක හිතාවිතිය ඒ ඉන්නකොට මොකද සිද්ධ වෙන්නේ සාහිත්‍ය කර්මාන්තයේ තවසි පාපු ලදෝද රත්තරන්ද රිදීද මුතුද මණික්ද කබනද වෛදූරිද කොහොම ඒ ඒ ස්ථානවල නාපලක පහළ වුණා. ඒවා නිස්පාදනය කරන්නවා කියන්නේ ඒ දෙවියන්ගේ සම්බන්ධතාවයෙන් ඇතුවම රජුවාගේ ඒ තින්කමට ඉල්ලුණා. අපේ හේතුව කෝර ජාතවල කාමික තින්කම් කරලා සුදුසු අවස්ථාවේ තමාට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබීමේ භාගින් මේ කායික පින්කම් වල ආනිසංසය. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකවනාරාම ගැදීන්නා දාසට ඉදෙනු කන්තිගේ නන්ද මාතා කියන මෞතිමේ කුදුම පින්කමක් කළා. ඉදෙනු කන්තිගේ නන්ද මාතාව අනාගාමී මඟඵල නිවන් ලබා ගන්න ආර්ය ශ්‍රාවිකාවක්. ඉතුරු රාත්‍රියේ නැදියම් කාලේ අවදි වෙලා සූත්‍ර පිටකයේ තියෙනවා සුද්ධකෙනි කායේ සූත්‍ර නිපාත ග්‍රන්ථයේ පාරායන වර්ගයේ කියලා විශේෂ ගාථා පිළා. මේවා අටපාදයි. මේවා මෙතුණේ රාත්‍රී බොහොම නිවිහරි අධ්‍යානා කරමින් හිටියා මාතුමා සාරාවේ තීමඳු කවුරු ඇරලා. මේක අධ්‍යානා කරනව තොතනින් අහසෙන් ගියා වෛතුරණ දිව රාජයා. මේ ධම්ම වන්දයයි ලෞත යන්න දරුව තවත් හේතෙන් දීතිය. මේ තරම් ප්‍රසාදෙන ඉන්නේ මේ ධර්ම අස්රගන්නේ. මේ රිහානින් මෙතන මේ ගාථා කියනකොට දේශනාව නැත්තම් මේ රාජයා කීනදක කවුලන් සමීකෙනෙන බොහොම ගෞරවයෙන් ඒකට සවන් දීගෙන හිටියා. මොකද වයිසෙන් දිවේ රාජයා සෝවාන් වෙච්ච කෙනෙක්. මේ දේශනාව අවසන් වෙනකොට එතුමා සාදුකාර දුන්නා. මෙතන කවුද මේ සාදුකාර දුන්නේ? සිල්වා දැගන්නේ මම වයස දොන්දි වෙලාද අන්තාදු මම මේ සත්‍යනාති දෙනෙන්වත් කුතනේ ඔබතුමාට අක්ෂයෙන් වාසලා තියෙන අනුමෝදන් කළා ඉතින් වයස නොදි වෙලාට අනුමෝදන් වෙලා කිව්වා මම තවත් ඊටපත් කියන්නම් මේ ඊටපත් කරලා මටත් පින් දෙන්න කිව්වා මොකද සතුත් මංගලම් දිනන වහන්සේ දහසක් සංඝ පිරිස සමග අපි මේ නුවරට වඩිනවා. ඉතින් මේ කෙනෙක් දන්නේ මේ ගන්න ගමන ගැන. කිසිම තැනක දාන වස්තුවක් හොදානම් වෙලා නැහැ. ඒ නිසා අද පහන් වස්තු සම්පාදනය කරන දීපහන්දරන සංගරල් ධානයට ගිහිලා ආරාධනා කරන වැඩමතරවලන් දාන දෙන්න. සාකල් සංගමයක වඳිනවා. ඒකත් ඒ දින දෙන්න කිව්වා. ඉතින් මෙතුමිය පුදුම සංකල්පයකට පත් කරන ආත්මනිම දාන වස්තු සම්පාදනය කරන දායකක් නමකට. ඉතින් පාන් ධර්ම සුදුස්සෙක් නලා ළඟගස් භාවයට පිටත් කෙරුණා වැඩම කරලාගෙන එන්නේ. එයා නිම කරුවොත් මොකදන් දෙන මොබේම මේ ලොංගරට ඇතුළු වුණා. මේ ගෙදරට වැඩම කරලාගෙන ඉඳන්නා. ආනි පිරිනමන අවසානයේදී සමුත් මහ රහතන් වහන්සේ හිමකාන්තියා අන්දමාතාවෙලි. අනිමේ සංඝයා වදිනවා කියලා ඔබ කොහොමද දැනගත්තේ? මේකේ සූදානමක් ඉන්න කොහොමද දැනගත්තේ? ස්වාමී ස්වාමීනි ඔබ ජීවිතය තියෙනවා නෙමෙයි. මම ඊයේ රාත්‍රියේ ආරාණ සූත්‍රය සජ්ජායනා කරනකොට කුවයිතුමන දිය රාජයිල පින් අනුමෝදන් වුණා. මම එතුමා කණේදී දුන්නා අපි මේ සුබදාන්නේ මේ ළඟට වරිණ බව. එනිසා ස්වාමීන් මම මේ දානේ සූදානම් කළා. අනේ මේ දානේ පින්නීමේ උදා කුසලයේ මට මේ අවස්ථාව මතක් කර දුන්න වයිස්න දිය රාජයා තත් සේවා අපි ලපින් අනුමෝදන් කළා. ඒවා බුදුරජාණන් වහන්සේ දිවසෙන් දැකලා දේශනාදානාමේ මේ අවන්තිය ජනපදයේ නිති දෙකෝ මුදුස්තර පලාතා සුදු නිදුකේ ඉස්සරකට වඩා ඈතයි තරක් නෝදෙත බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසමතා වන්දනා මහණෙනි මේ අන්තිය අවන්ති ජනපදයේ දුරදර නගරයේ ජේලකන්තේ නන්ද මාතාගේ මේ තරම් සමන් අවස දාන දර්ශනාවක් දුන්නේ නැති ඒක ආශ්චර්යයක් ඒ මොකද සැබෑවතුන් ඉන්නකොට දෙනි දේවතාවා පවා උපකාර වෙනවා පින්කම් කරන්න කියන එක පහදා ගැනීම ධර්ම දේශනාවක් කළා. අනිත් ප්‍රධාන පින්කමේ වටිනාකම. අසම සම්බන්ධව සිටියේ සමුහයක් එකතු වෙලා දෙන දානයයි. ආගස්ත්‍යයෙන් තුනයි, ප්‍රතිග්‍රහකයෙන් තුනයි. ආගස්ත්‍යයෙන් නම් තුබ්බේ මහානා තුමනෝ සංකේතං පසාදනේ සත්‍යජත්ත මනෝ හෝති ඒකායන් සම්පදාමේ තමයි සම්මුතිනේ. කන් දෙල්ලින් තනන්නේ කරන දුකෙන් හිත පාදවා ගන්න තුනුදාන ගුණ පිටක් කරලා. නම් ගෙනෙලා මේ තවත් සමන් හිත අධිජේත සංඛාඥාන සම්ප්‍රයුක්ත සිතාබාට පමුණවාගෙන ප්‍රසාදයෙන් දානේ කියනමනවා. සංජීන අවසානයේ දෙත් ඒ වගේ මේක කිරිතු කර ගන්නවා. මේ තමයි ධාතු පලයෙන් පාලනා තුනේ. ඒ සිතා විචාරයෙන් තුනක් වෙනවා. ඒකාගාවහොන්ති අනංගනියායවා ප්‍රතිපන්නා ඒත දෝෂාවහොන්ති දෝෂ විනයායවා ප්‍රතිපන්නා ඒත මෝහාවහොන්ති මෝහ විනයායවා ප්‍රතිපන්නා මේ ප්‍රතිග්‍රාහක පත්‍යම් අදුරු තුනයි ඒත රාගී රහතන් වහන්සේලා වෙන්නට ඕනේ ඒත රාගී ආත පීවෙත් කල්නු වෙන්නට ඕනේ මේ පරිදි එකයි ඒත දෝෂී රහතන් වහන්සේලා වෙන්නට ඕනේ ඒත දෝෂී මෙතන පිළිවෙත් කරන උතුමන් වෙන්නට ඕනේ මේ විදිහේ කාරණේ ඒක මොහේ දාසල් මාසලා වෙන්නට ඕනේ. ඒක මොහේ වෙන සදා පිළිවෙත් කරන උතුමන් වෙන්නට ඕනේ. මේ කර්ම තුනයි කවම හයක් එකතු වෙලා දෙන්න දානේ තමයි තමන්ගේ තමන්නාවට දාන දක්ෂනාව. අදත් මේ සීකමස් ඒ වාගේ තමන්ගේ තමන්නාවට දාන දක්ෂනාව. අන්නතු ඕදුවාවක් නැතුව ඉති ඇති ඒ රාත්‍රියේ තමයි දැනගෙන තියෙන්නේ. මේ රාත්‍රියේ දැනගත්ත ගමන් ඉතින් කරදරයක් නොවන කෙනෙක් ධර්මයේ කොළු එහෙමින් දැක්කෝ කල්පනා කර අපි හෙළන මේ වැඩේ කරගන්නම් කියලා. නමුත් ගුරු මුනන්දුවේ අපට ලැබුණේ අවස්ථාවකට ප්‍රයෝජන ගන්නවා කියලා බලවත් උත්සාහයෙන් මම මෙතන රාත්‍රියේම අවදීන් හොම් ගැටි මේක අසෝති සංවිධානය කරගත්ත බොහොම කෙටි වේලාවක් ඇතුළතදී. ඉතාලි සමාජයේ රෝග චේතනාව බොහොම පිළිතුරුයි සද්ධාවෙන් බෝධින් විස්සයි. මුන්තර චේතනාව කෙතේම පිළිතුරුයි. සංවාදයෙන් අපරිණේතනාවක් පිළිපිදී. මේ කුසිත පාදවාගෙන තින්වත් ගුණවත් සංගරාණයට කාලිකදානමේ තින්කමක් කරගත්තා. ඒ නිසා සතර වසන තුරු අවශ්‍යදී අවශ්‍ය වෙනාට ලැබෙන්නේ භාග්‍යයක් අවශ්‍ය වේලාවට සීල සමාධි ප්‍රඥාගුණ පුරමි අවශ්‍ය වේලාවටම සසර මඟ ඵල නිවස්සා කරගන්න හේතු වෙන අනිත්‍යනික දන් මුදුන්පත් කරගත් ආත්මය සතුටු වෙන්නට පුළුවන්. සතර හිතුකාමී අනන්තේ පිටිස්සෝදා නන්දේති. ඒ කියන්නේ ඥාන වස්තුව ගැනවත් ඥානින් පස්සේ ජීවමානිකාගේ ලෞකික සැප සම්පත් ගැනවත් කිසිම ආශාවක් නොතබා ඥානයේ තිරණීමේ ඇති කියනවා අනන්තයේ පිටිස්සෝදානේදී නිතිය. පිටිස්සාමී සංකල්පයෙන් විශේෂයක් තියෙනවා. යම් යම් භවයේ ප්‍රාස ලැබෙනවා නම් ධර්මයෙන් ධාමින් ආදී වෙනවා මහා භෝග සම්පන්න ලැබෙනවා මහත්ව ගත භෝගායි සිත් නමති ඒ කියන්නේ තමන්ට ලැබෙන සංකා පිටීම මතු ප්‍රමාණයට පරිභෝග කරන්න හා පරිත්‍යාග කරන්න භාග්‍යවන්තයෙක් වෙනවා. තමන්ට ලැබෙන සංකා ප්‍රමාණ බොහෝම සතුටින් අනුභව කරන්නත් සමත් වෙනවා, පරිත්‍යාග කරන්නත් සමත් වෙනවා. මේක හේතුයේ විශේෂ ආනිසංසයක් නොවතුරු සංගීමේ ආනිසංසයයි. මේ තමන් සම්පිතේ පරිභෝග කරමින් සම්පිතේ දාන ආදී තුන දැක්කර ගැනීම නිසා සසර කෙටිකරගෙන සමා මහ නිවන සාදා ගන්නේ කුසලයේ හේතු වෙනවා. සතරේ අතිනිකාමී තමයි සාමන්ත පරං සමුපාසිකානන්දේ කිතිවි. ඒ කියන්නේ දැහැමින් දෙමින් උපයා ගන්න මනවත්ුවක් වෙන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් ප්‍රාණඝාතකා ප්‍රදාන මිස්සාකාර මුඛාවාද පිටුනාවාද පංකාවාද සංස්කප්පලාප කියලා අකුසල කර්මපත හතක් තියෙනවා. අකුසල කර්මපත හතෙන් උපයා නොගත් සාහුදේ එහාගෙන් අර සත්ත වණිජ්ජ සත්ත වණිජ්ජ මත් වණිජ්ජ මධ්‍ය වණිජ්ජ විත වණිජ්ජ කියන වේදාම් පහක් කියන අද අරිත. ඒ වාගේ වැරදි ආදාවක් නැති ඕම්කයි. තමන්ගේ ළඟනුවණින් එවාගේම ඉස්සාවේ සපයා ගන්න ආමිෂ ධාර්මික දාන වස්තුවකින් දන් දීම තමයි තමන් නොතලී අනුන්වතනා දන් දීම කියන්නේ. ඥානිකල්පය කිසේකියක් තියෙනවා. යම් යම් භාවයක විපාක ලැබෙනවා නම් උපනුත් සංකන්නේ ධනෙන් දානෙන් ආර්ජ්‍ය වෙනවා මහා භෝග සම්පන්න ලබනවා පමණක් නෙමෙයි සමන්ත ලැබෙන ධන දානි යතියතු තසකම්පම් භෝග සම්පත් වලට අඳුන්ගෙන්වත් තොරුන්ගෙන්වත් ගින්නෙන්වත් කුලයෙන්වත් අපි අමනාප අයගෙන්වත් සදාකවත් විපතක් නොවේ අනේ කාල සමන්දා රාජධානී සම්පත් සුරතනෝ ගමේ ඒ වස්තු සම්පත් තිබේම ආරක්ෂා දෙයි තිබේවා දැන් තමයි ආලිසංසය. එනිසා සසර ගමනේදී සම්පත ගැදෙන අල්පෝ මාසෝ සම්පත කිසිම දෙයකින් විනාශනලයේ සුරක්ෂිත වීමට හේතු වෙන තින්කමක් මේ විදිහට තිබෙන නොතලිය අනුන් නොතලා ධාර්මික ලබදීන් දන් දීම ඒ ආමිකාස්වාදයෙන් ඒ සසර ගමනේදී සම්පත නොකිරීහි ආස්වාදම් සානාදී කිතාපාරමේ පුරාගෙන ආතරණේ කොතාමා මහ නිවන සාදා ගන්න දුක නිසරේ වෙනවා නිත්‍ය ගාතුකා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පුරුදු කර ගන්නාලාද ඒ සත්‍වක දාල පහ අදත්මේ උදෑසන දහසක් බුදුන් බුදු වෙන උතුම් උදෑසන මුදුන් සැකරගත් ආශ්‍යා සතුටුව